කෙනෙකුට ප්‍රවේශ නොවී පිළිවින් විහාරස්ථානයේ සිට ගෙදෙන්නේ ධර්මාන් දේශනාව අපේ කෙවුණු පරිමාර්ශන සහ සුසිල් ජයනිත් සමග ස්තුතියි මා හිතවත් කුමුදු සෙනවිරත්න ඔබට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සෝදීකී සේවය මගින් අද නිකිණිපුර පොහොදා බෞද්ධ ආගමික වැඩසටහන් සජීවීව විසිරුව හැරීමේ කටයුතු අද අලුයම අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් ආරම්භ කළේ වාද්දුව මොල්ලේගොඩ ප්‍රවචනෝදේ මහා පිරින් විහාරස්ථානයේ සිටයි. අද සංඝයා භාගයේදී සිදු කරන ධර්මානුශාසනාව දැන් ආරම්භ කිරීම සඳහා විහාරාධිපති ಕೋಟೆ ಶ್ರೀ ಕಲ್ಯಾಣಿ ಸಾಮಗ್ರಿ ಧರ್ಮ ಮಹಾಸಂಘ ಸಭಾವಿ ಜ್ಯೇಷ್ಠ ಕರ್ಮವಾಗಾಚಾರ್ಯ ಬೆಂತರ ವಿಹಾರ ಪಾರ್ಶ್ವೇ ಪ್ರಧಾನ ಸಂಘನಾಯಕ ಶಾಸ್ತ್ರಪತಿ ಪೂಜ್ಯಪಾದ ಮಾವಲ ಇಂದ್ರಸುಮನ ನಾಯಕ ಸ್ವಾಮೀನ್ වහන්සේගේ අනුශාසනා පරිදි දැන් ධර්මානුශාසන සඳහා වැඩම කොට සිටින්නේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පඬිත අතිපූජ්‍ය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍යපාද කොටකොඩ ධම්මාවාස අනුනායක ස්වාමින් වහන්සේ. මෙම සංධ්‍යා භාගයේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් සිටින්නේ දායක සභාවේ උපසභාපති සරත් විරසිල්ලා මහතා විසිනි. ඒ මහතා ගරුතර මහා සංඝරත්නයට දහත්වක්යක් පූජා කොට මේ වෙලාවේදී ඉල්ලා සිටියා මෙම ධර්මානුශාසනාව පවත්වාගෙන යන හැටියට. පින්වත්නි අපි ධර්මානුශාසනාව ආරම්භ කිරීමට පන්සිල්ලි පිළිපීමට নমස්කාරය කියමි. අවසරයි ස්වාමීන් වහන්සේ.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 මුල්ලිගොඩ මේ පිරිවෙන් භූමිය ප්‍රවචනෝදේ මහ පිරිවෙන් භූමිය මේ රටේ ඉතා වැදගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇති කළ පින්බිමක්ය කියන බව කිය යුතුවම තිබෙනවා. පසුගිය සියක් වසරකට ආසන්න කාලයක් පුරා මොල්ලේගොඩ ප්‍රවචනෝදේ මහපිරිවෙන් භූමියෙන් අතිවිශාල සංඝ පිරිසක් ඒ වගේම දැන උගත් ගිහි පිරිසක් බිහි වෙලා තිබෙනවා. ඒ නිමිති කොට දහම් පාසලේ ආරම්භයක් මුල් කරගෙන අපේ ශාස්ත්‍රපති මාවල ඉන්ද සුමන නායක මාහිමියන් වහන්සේගේ සහ පිරිවෙන් කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති ඩොඩම්මුල්ලේ චන්දානන්ද ඉෂ්ඨවිරපාදයන් වහන්සේගේ උපදේශ අනුශාසනා ඇතුව දර්ශනපති හෝමාගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ මෙහෙවීමෙන් අද මේ පුණ්‍ය ක්‍රියා මාලාව සිදු කෙරෙනවා. දායක සභාව ශීලවතී කුණගන සමිතිය ශීලවතී දහම් පාසලේ සංවිධානකත් සංවිධායකත්වයෙන් මේ දවස පුරා මේ පින්කම සිදු කරන බවයි සඳහන් වන්නේ. මේ පුණ්‍ය භූමියේහි මෙබඳු වැදගත් කුසල ක්‍රියාවක් සිදු කරන විට සිහිපත් කළ යුතු ඊට වටින වැදගත් මහතෙරවරුන් පිරිසක් වැඩ ඉනවා. නැහැ උන් වහන්සේලා අද අපි අතර ජීවතුන් අතර ඒ තමයි රයිගම ශ්‍රී ඉන්ද්‍රජෝති නායක මාහිමියන් වහන්සේ රාජකීය පඬිත හල්තොට ගිරිමානන්ද මාහිමිපාණන් වහන්සේ මොල්ලිගොඩ ශ්‍රී අරිය වංශ මහා නායක මාහිමියන් වහන්සේ සහ විශ්ව කීර්ති ශ්‍රී ලබුගම ශ්‍රී ලංකානන්ද මහා නායක මාහිමියන් වහන්සේ. උන්වහන්සේලා සිහිපත් කිරීම සිදු කළ යුත්තක් එය කෙලෙහි ගුණ සැලකීමක් වෙනවා. විශේෂයෙන් එය අපට අයිත් කාරණයක්. බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට පමණක් නොව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන මේ සිවුවන පිරිසටම කෘතෝපකාරය උන් වහන්සේ පැහැදිලිව දේශනා කළා බුදුරජාණන් වහන්සේ. එයිනුත් උන් වහන්සේ සිහිපත් කළ සුවිශේෂ දෙයක් කෙනෙකුට උපකාරවත් වීම එය ඊට වටිනා ගුණයක් හැටියටයි දක්වලා තිබෙන්නේ. ඉතිපිසෝ පාඨයෙන් දැක්වෙන ඒ ಗುಣ අතර බුද්ධ ගුණය ඒකයි. බෝධනෙයං ජනං විශ්වා සත සහස්සම්පි යෝජනේ. කනේන උපගන්්වාන බෝධේති තං මහා මුනි. ඔය තමයි බුදු පියාණන් වහන්සේගේ උදාර ගුණයක්. කෙනෙකුට පිළිට විය යුතුය නම් පින්වත්නි උන්වහන්සේ යොදුන් සිය දහස් ගණනක් වුවද ශනකින් අනාරාධිතව එතනට වැඩම කරවනවා. ලෝකයට පරාර්ථය පිණිසයි සේවයක් කිරීම පිණිසයි. ඒකයි බුද්ධ කියන වචනේ තේරුම. සම්මා සම්බුද්ධ යන වචනයක් තිබෙනවා ඉතිපිසෝ පාඨේ. මේ බුද්ධ කියන වචනය තව කරුණක් වශයෙන් දැක්වුවේ ඇයි? අන් අයට උපකාර කරා කරනවා පමණක් නොව තමන් අවබෝධ කළ ධර්මයේ අන් අයට පැහැදිලිව ඇඟවීමේ පුදුමාකාර ශක්තියක් අවබෝධ කරවීමේ පුදුම බලයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒකයි බුදුහාමුදුරුවන්ගේ උදාර ගුණය. මුළු ජීවිත කාලයම කැපකලේ ඒකයි. මේ වගේ වැදගත් පුරපසළොස්වක් බොහෝ දවසක මේ ඉදිරිපිට ඉන්න විශාල පිරිසක් දහම් පාසල් දරුවන් උපාසක උපාසිකාවන් දායකවරුන් ඒ පමණක් නොවේ මේ ගුවන් විදුලිය මගින් රට පුරාමත් බොහෝ දෙනෙක් මේ දේශනෙට ඇහුම්කන් දෙනවා. ඒ සෑම කෙනෙකුටම අදාළ වන අයුරින් තමයි මේ ස්වල්ප වේලාව තුල අපි මේ කාරණේ පැහැදිලි කරන්නේ. කෙනෙකුට උපකාරයක් කිරීමේ ශක්තිය ඒ වගේම සොයාගෙන ගොස් ධර්මයේ දේශනා කළ පිහිට වෙලා ධර්මාවබෝධ කරවීමේ බලය ශක්තිය තථාගත බුදු පියාණන් වහන්සේට පිහිටලා තිබුණා. ඒකම ඒකටම උන්වහන්සේ කැප වුණා. ගරු ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේලා කුඩා හාමුදුරුවරු අනාගතයේ ඔබ වහන්සේලා තමයි මේ රටේ බොහෝම වැදගත් ශාසන භාරධාරී හිමිවරුන් බවට පත්වන. මේ කුඩා දරුවොත් එහෙමයි. ඉගෙන කියාගෙන අනාගතේ රටේ වගකීම ඒ දරුවන්ටයි. දැන් බලන්න මා කල්පනා කළේ කාරණය තුලින්ම මේ කාරණය මේ දරුවන්ට මේ පින්වතුන්ට අවබෝධ කරවන්නයි බුදුරජාණන් වහන්සේ දවසක් සමත් නුවර ජේතවනාරාම මේ කවුරුත් දන්නව අලුයම උන්වහන්සේ මහා කරුණාවෙන් යුතුව ලෝකයේ දෙස බලනවා කාටද මම පිහිට විය යුතු <coughs> කාටද අද අද මගෙන් පිහිටක් ලැබිය යුතුව තිබෙන්නේ උන්වහන්සේ දැක්ක සවැත් නුවර මහා නගරයක් දඹදිව තානාය මත රාත්‍රියේ නැවතිච්ච තරුණයෙක් දැනුගත් තරුණයෙක් එදා රාත්‍රියේහි හෙට එළි වෙන්න නැවතිලා තියෙන්නේ සවැත් නුවර තානායමක උගත් තරුණේ අනේ බුදුහාමුදුරුව දැක්කා මේ තරුණයාට අද වලක්වන්න බැරි මරණයක් තියෙනවා මේ තරුණයාට අද මාරකයක් බලන්න ඔන්න බුදුහාමුදුරුවන්ගේ ගුණ මන කතාවක් තුළින් ඔන්න ඔය කියන වැදගත්යන් තමයි අපේ ජීවිතයට උකහා ගත යුතුව තිබෙන්නේ බුදුහාමුදුරුව බැලුව මරණයෙන් මේ දරුවා වළක්වා ගත යුතුයි තරුණේ දැනුවත් කෙනෙක් සරසවි අධ්‍යාපනයේ නිම කළ කෙනෙක්. උපාධි පිට උපාධි ලබාගත් කෙනෙක්. හොඳ අනාගතය මේ තරුණයා බේරාගත යුතුය. බැලුව බෑ මොන විදියකින්වත් මේ මාරකයෙන් දරුවා ගලව ගන්න බලන්න. ඔයින් අපට පේනවා සමහර පාප කර්මවල විපාක බුදුරජාණන් වහන්සේ නමකටවත් වළක්වා ගන්න බැරි බව. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. සංසාරේ යම් යම් උදවිය කරගන්න බරපතල අකුසල කර්මවල විපාක ඉදිරිපත් වුණ විට විපාක දීමට ලෝතර බුදුරේකට බෑ ඒක වළක්වන්න. එහෙම වුවත් තියෙනවා. වළක්වන්න පුළුවන් දේ තියෙනවා. බුදුහාඳුරෝ බැලුවා මේක වලක්වන්න. වලක්වන්න බෑ. අන්න බුදුහාඳුරුවන්ගේ තව ගුණයක් මෙතන පේනවා. බලන්න උන් වහන්සේ කල්පනා කළේ දැන් මේ දරුවා මට බැරි මරණයෙන් වළක්වන්නයි. ඒ වුණත් වෙනත් අයුරකින් හෝ වේවා මේ තරුණයාට මම පිහිටක් විය යුතුයි. ඔන්න බුදුහාඳුරුවන්ගේ ගුණ. සමහර විට ඔය ගුණේ නෑ අපි ළඟ. කෙනෙකුට උපකාරයක් කරන්න බැරි නම් බෑ කියලා නිහඬ වීම ඇර ඊට වඩා දුර යන්නේ නෑ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. මට බැරි ඔහු මරණයෙන් වළක්වන්න විතරයි. වෙන උපකාරයක් ඔහුට කළ යුතුයි. අන්න ඒකයි මේ ශ්‍රේෂ්ඨ මහෝත්තමයන් වහන්සේ හිතුවේ. පාන්දර අලුයම ජේතවනාරාමේ මහා කරුණා සමාපත්තියෙන් දැකපු වෙලාවේ එහෙම කල්පනා කරලා අනේ කාටවත් නෑ කතා කළේ බුදුහාමුදුරුව බැලුවා දැන් මේ තරුණයා තව මොහොතකින් පිටත් වෙනවා මේ නවාතන් අරගෙන ඉන්න තානායමේ යන්නේ දකුණු පැත්තේ ඉඳලා උතුරු පැත්තට තියෙන උක්කට්ටා නුවර මහා විශ්වවිද්‍යාලයට මේ යන්නේ. පොක්කර සාති කියන බ්‍රාහ්මණ පඬිවරයා තමයි එතන කුලපතිතුමා. දිශාපාමුක් ආචාර්යතුමා. එහාට මේ යන්නේ. බුදුහාඳුරෝ කලේ මොකක්ද මේ තරුණයා පිටත් වෙලා ගිය බව දැන දිවසින් ළඟට ගෙහින් දැකලා කතා බස් කරලා නෙවෙයි අර කැලේ මැද එක්තරා ගහක් යට වාඩි වෙලා හිටියා. පළල් ගුරුපාරක් අශ්ව කරත්ත අලියතුන් ගමන් කරන මහජනයා යන්නේන හැබැයි අලුයම. ඒ වෙලාවේ මිනිස්සු අඩුයි පාරේ. පාරෙන් ඉවතට තියෙන මේ සුද්ධ පවිත්‍ර කළ ප්‍රදේශේ මහ ගහක් හේවන ඇති ගහක් යට බුදුහාඳුරෝ වාඩි වෙලා ඉන්නවා. නැගෙන හිරපැත්ත බලාගෙන. ඔන්න ටික වෙලාවක් යනකොට උන් වහන්සේට පේනම දකුණු ඉසව්වේ ඉඳලා උතුරු පැත්තට විහිදී යන සවැත් නුවර ඉඳලා උක්කට්ටා නුවරට යන මහපාර. පාපදිගේ තරුණෙක් එනවා. හැඩවැඩ ඇති කෙනෙක් මූණ පුරා රැවුල වැවිලා හොඳ තලප්පාවක් පැලඳගෙන ලස්සන ලස්සන උරමාවක් හොඳට පෙරවගෙන හිටියා. ඡාතකයක් ඇඳලා ලී සෙරෙප්පු දෙකක් දාගෙන උරේ එල්ලගෙන තිබුණා බර මල්ලක් පසුම්බියක්. එක අතකින් දිග කෝටුවක්. කෝටුව අග කරුවක් තියෙනවා. නැමෙන කෝටුවක් මිස කැඩෙන කෝටුවක් නෙවෙයි. දැන් සමහර කෝටු කියනවා කැඩෙනවා. මේක කැඩෙන්නේ නැහැ. දැන් ඔය peerලි වගේ නැමෙනවා දිග කරුවක් අග ඊළඟට ලී ශරීරප්පු දෙකක් දාගෙන ඒ එක්කම මේ වතුර සෙම්බුවක් භාජනයක් හොඳ සෙම්බුවක වතුරත් එල්ලගෙන මගදී ප්‍රයෝජනෙට ගන්න. මේ වයින් සැරසිලා මේ තරුණිය එනවා. බුදුහාමුදුරුව මේක දැක්කා. ඒ වුණාට නොදැක්කාත්මින් හිටියේ. අර කරුවක් ඇති කෝටුවක් අරගෙන යන්නේ ආයුෂ්මතුන් වහන්සේ මගදී ඔය සතා සර්පයෙක් එහෙම දැක්කොත් ඒ කෝටුවේ අගින් තද කරලා අහකට විෂ කරනවා කැලෑවල ගමන් කරන අයගේ ශිරිතක් ඒක ඒ කාලේ එතකොට ওই පාරවල වල යනකොට නොයෙකුත් සත්තු ඉන්නවා. සතා සරපයි. ඒ කෝටුවෙන් අහකට විසිකර දාන්නයි ටිකක් දිග කෝටුවක් පාගමනින් යන අය අරගෙන යන. වතුර සෙම්බුවක් අරගෙන යන්නේ අවශ්‍ය විටක බොන්න. දැන් ඒ වගේ මේ තරුණයා එනවා. බුදුහාමුදුරෝ දැක්කා. උන් වහන්සේ නිහඬයි. තරුණයා පාර මැදින් දැන් ගමන් කරනවා. ඔහු දැක්ක පාර අයිනේ ගහක් යට බොහෝම පැහැපත් ශ්‍රමණයන් වහන්සේ නමක්. හිතා ගන්න බෑ ඇත්ත වශයෙන්ම මිනිස්සෙක්ද කියලා. මොකද හේතුව ඒ තරම්ම රූප සම්පත්තියෙන් යුක්තයි මේ ශ්‍රමණයන් වහන්සේ. අර ඉර පායාගෙන එන වෙලාව මද සුළඟට වැනෙන ගස්කොළ අතු මැදින් සුළං හමනකොට අතුපතර එහා මෙහා වෙනකොට ලහිරු එළිය වැටෙනකොට හිසකෙස් දිලිසෙනවා. නිල් පාට කුකුල් පෙඳ වගේ. දෙබැමත් එහෙමයි. ඒ වගේම ඇඟ රන්වන් පාටයි ඉර එළිය වැටෙනකොට අමුතු ආලෝකයක්. ඔහු හොඳට බලාගෙන හිටියා. පෙරුණු හඳ වගේ මුහුණක්. ඊටත් වඩා ඔහුට විමතියා උරයිස් මතට වැගිරිච්ච කම්පිටි දෙකක්. මේ ශ්‍රමණියන් වහන්සේගේ ඔහු ටික වෙලාවක් පාරේ මැද්ද ඉඳගෙන බලාගෙන හිටියා. ඔහුට මේක දාලා යන්නත් පිටක් නැහැ. ළඟට ගිහින් අහන්නත් බයයි. මොකද ඔහු දන්නවා මේ ඝන වනාන්තරවල වෙස් වලාගෙන ඉන්න භූමාටු දෙවිවරු ඉන්නවා. ඒ වගේම වෙස් වලාගෙන ඉන්න දිව්‍යමය නාගයෝත් ඉන්නවා. බලගතු යක්ෂ සේනාපතියොත් ඉන්නවා. බිලිගණ්ඩත් ඔහොම ඉන්නවා. ඒ නිසා ඔහු ටිකක් කල්පනා කරලා මෙහෙම කෙනෙක් මං කලින් නෑ දැකලා. මේ මහා සරසවියක හත්තට අවුරුද්දක් මං ඉගෙන ගත්තා. ඒ අය අතරවත් මේ වගේ පැහැපත් කෙනෙක් මං දැකලා නැහැ. රාජ රාජ මහා මාත්‍යවරුන්ගේ ළමයි මහා ශාල බ්‍රාහ්මණ පවුල් වල ළමයි ඒ එක්කයි මම අධ්‍යාපනය කළේ. ඒ අය අතරවත් මෙහෙම කෙනෙක් හිටියේ නෑ. කොතෙකොත් ඉන්නවා පැහැපත් අය වර්ණවත් අය. දුටු කෙනෙක් පහදින අය මේක සුවිශේෂයි. කොයි එකටත් කතා කළම යන්න ඕනේ. මම තරුණේ පුරුෂ ධෛර්යයේ ඇති කෙනෙක් දැනුගත් කෙනෙක් මේ තරම් දිය විය යුතු නෑ ගිහින් කතා කරන්න ඕනේ. පුරුෂ ධෛර්යයක් ඇති කරගෙන ටිකක් කිට්ටුවට ගිහින් අර උරමාව බිම තිබ්බා. ගල් තලයක් තිබුණා තව ගහක් යට ඒක තිබ්බා. තලප්පාවක් ගැලෙව්ව ගලෝල එතන තිබ්බා. ලේශරෙප්පු දෙකක් එතන තිබ්බා. අර දිග කෝටුවක් තිබ්බා. වතුර සෙම්බුවක් තිබ්බා. කියලා ගිහින් අර ශ්‍රමණයන් වහන්සේ ළඟට දණ්ඩ නමස්කාරයෙන් ආචාර කළා. එක ධන හිස්සක් බිමට තියාගෙන අනිත් එක භාගෙට නමාගෙන ආචාර කරන ක්‍රමයක්. දණ්ඩ නමස්කාරයෙන් ආචාර සමාචාර කරලා ටික වෙලාවක් මුහුණ බලාගෙන හිටියා. මේ ශ්‍රමණයන් වහන්සේ නිහඬයි. නෑ කතාවක්. ඊට පස්සේ අහනවා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ විශ් වලාගෙන ඉන්න දිව්‍යමය නාගරාජයේද මේ කැලෑවල් වල එහෙමයි ඉන්නවා මානවකය මම විශ්වලාගෙන ඉන්න දිව්‍යමය නාගයෙක් නොවේ. උත්තරේ එච්චරයි. එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ විශ්වලාගෙන ඉන්න භූමාතු දෙවියෙක්ද? නෑ මම විශ්වලාගෙන ඉන්න බූමාටු දෙවියෙකුත් නොවේ. එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්සෙක්ද? මිනිස්සෙකුට සොයා කියා ගන්න බැරි තරම් මිනිසුන් අතර අසිරිමත් රූප ශෝභාවක් නිසයි මම මේ අහන්නේ. ඔබ වහන්සේ මිනිසෙක්ද? මානවකය මම මිනිසෙක්. හැබැයි සුවිශේෂ මිනිසෙක්. මම මිනිස්සෙක්. ඒ වුණාට සුවිශේෂ මිනිස්සෙක් මම. ස්වාමීනි ඔබ වහන්සේට මොකද්ද කතා කරන නම? ඔබ වහන්සේට කෙබඳු නමකින්ද කතා කරන්නේ? මානවක තුමනේ මම සම්මා සම්බුද්ධ කියලයි මට අමතන්නේ. ස්වාමීනි මේ සම්මා සම්බුද්ධ කියන්නේ කෙබඳු කෙනෙකුටද කියන බවක් නෑ මම දන්නේ. එහෙමනම් මට ඒ බව පැහැදිලි කරන්න කියලා මතක් කළාම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙකුගේ ස්වභාවය මෙබඳුය කියලා කෙටි විස්තරයක් කළා සැකෙවි. මේ තරුණයා බොහොම සතුටු වුණා. සතුටු වෙලා කියනවා අනේ ස්වාමීනි කිව්වට වැරද්දක් නැහැ. ඔබ වහන්සේගේ මේ දර්ශනීය පැහැපත් පෙනුමටත් වඩා අතිශයින්ම ප්‍රශස්තිතයි දැකපු කෙනෙකුට අහක බලන්න බැරි තරම් පෙනුමක් ඒ වගේම ඔබ වහන්සේ කටහඬ. දැන් මේ කරුණ ටික මම අහගෙන හිටිය ඔබ වහන්සේ කතා විලාසය අතහඬ ඒකත් මහා පුදුමයි. මම මේට පෙර නෑ මෙහෙම හඬක් අහලා. මම බොහොම සතුටු වුණා ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ ගැන කළ විස්තරයට. ඊළඟට ශ්‍රමණයන් වහන්සේ මේ දඹදිව දැන් විවිධ ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ අය කියන දේශනා ධර්ම තිබෙනවා. ඔබ වහන්සේගේ ධර්මයක් තියෙනවා. ඔබ වහන්සේ කවුද කියන බව දැන් පැහැදිලි කළා ඔබ වහන්සේගේ ධර්මයේ මොකද්ද මම කියන්නේ නිර්ආශාව નિરાශාවෙන් දුරු කළ යුතුයි කියන පදනමක් ඇති චතුරාර්ය සත්‍ය පදනම් කොටගෙන වචන කීපයකින් ඔහුට හඳුන්වා දීමක් කළා බොහෝම සතුටු වුණා ඊළඟට අහනවා ස්වාමීනි දැන් මේ දඹදිව ඉන්නවා අජිත කේශ කම්බල. එතුමා කියන්නේ එතුමාත් බුදු කෙනෙක්. මක්ඛලී ගෝසාල තව කෙනෙක්. සංජය බෙල්ලට්ටි පුත්ත තවත් කෙනෙක්. පකුඩ අච්චායන තවත් ශාස්ත්‍රවරයෙක්. නිගණ්ඨනාත පුත්‍ර තවත් කෙනෙක්. ඔය හැමෝම කියන්නේ අපි බුදුවරුය කියලායි. ඒ අය අනුගමනය කරන ලක්ෂ ගණන් සෙනගක් ඉන්නවා. දස දහස් ගණන් ශ්‍රාවකවරුත් ඉන්නවා. ඔබ වහන්සේටත් එබඳු ශ්‍රාවක පිරිසක් ඉන්නවද? මානවක තුමනි මටත් එහෙම ශ්‍රාවක පිරිසක් ඉන්නවා. මටත් එබඳුම ශ්‍රාවක පිරිසක් ඉන්නවා. අනේ ස්වාමීනි ඒ ශ්‍රාවකයාණන් වහන්සේලා කෙබඳු ඇත්තෝද කියන බව මට පැහැදිලි කරලා කියන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා පිළිබඳව සැකෙවින් විස්තරයක් කළා. ඒකත් අහලා බොහෝම සතුටු වුණා. සතුටු වෙලා ඊළඟට මේ තරුණයා කියනවා ස්වාමීනි දැන් මම කවුද කියන බවත් ඔබ වහන්සේට කියන්න ඕනේ. ඔබ වහන්සේ කවුද කියන බව දැන් මං අහගත්තා. ඔබ වහන්සේගේ ධර්මයේ මොකක්ද කියන එකත් මං දැනගත්තා. ඊළඟට ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙනත් මං දැන් දැනගත්තා. දැන් මම කවුද කියලා කිය යුතුවම තිබෙනවා. ඒකට කලින් ස්වාමීනි මට සමාවෙන්න මගෙන් බරපතල වැරද්දක් කෙරුණා. දැන් මම ඒක දන්නවා. මොකක්ද වැරද්ද අපි සම්භාවනීය උත්මේක ළඟට ගිහින්. ඒක අපේ ශිල්කම්. සම්භාවනීය උත්තම කෙනෙක් ළඟට ගිහින් ඔබ කවුද කියලා අපි කෙලින්ම අහන්නේ නැහැ. ඒක අපි අහන්නේ තව කෙනෙකුගෙන්. අර කවර කවර කෙනෙක්ද කියලා ඒකයි ශිරිත. මේ දරුවන්ටත් හොඳ පාඩමක් කියන්නේ. ශ්‍රේෂ්ඨ වැදගත් කෙනෙක් ළඟට ගින් ඔබතුමා කවුද කියලා කෙලින්ම අහන්නේ වෙන කෙනෙකුගෙන් ඕන ඒක දැනගන්න නමුත් මට ඔබ වහන්සේගෙන්ම ඔබ වහන්සේ ගැන දැනගන්න ඕන කළා හේතුව ඇයි මෙතන වෙන කිසි කෙනෙක් නැහැ ඔබ වහන්සේ කවුද කියලා කියාගන්න. අන්න ඒ නිසා මගෙන් ඒක වරදක් ඒ පිළිබඳව මට සමාවෙන්න ඕනේ. මං ඒකයි ඔබ වහන්සේගෙන්ම ඔබ වහන්සේ කවුද කියලා මේ අහගත්තා. දැන් මට ලොකු සතුටක්. ඊළඟට ස්වාමීනි මම සේතව් වෙනවර. ධනවත් මහාසාල බ්‍රාහ්මණ පවුලක දරුවෙක්. කුඩා කාලේ සේතව් වෙනවර මූලික අධ්‍යාපනය ලැබුවා. මගේ මව්පියවරු උක්කට්ටා නුවර ඔක්කර සාති කියන බ්‍රාහ්මණ පඬිතුමාගේ මහා සරසවියට මාව ඇතුල් කළා. දැන් මං අවුරුදු 7-8ක් අධ්‍යාපනය කළා. ඒ ස්ථානයේ 10-15000ක් කාජ කුමාරවරු, බ්‍රාහ්මණ කුමාරවරු ඉගෙන කියා ගන්න තැනක්. ඒ අයත් එක්කයි මං ඉගෙන ගත්තේ. මා ඉගෙනගත්ත ශාස්ත්‍ර ශාලාවේ විශ්වවිද්‍යාලයේ විෂය ධාරාවන් 64ක් තියෙනවා. විෂය ධාරාවන් 64ක් බලන්න. අදට වඩා එදා මොනතරම් වෙනසක්ද? Tamanට කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. වෛද්‍ය ශාස්ත්‍ර, ශබ්ද ශාස්ත්‍ර, භාෂා, ව්‍යාකරණ, නක්ෂාස්ත්‍ර, ගොවිතැන පිළිබඳව, ගහ කොළන් පිළිබඳ, ජලය පිළිබඳව සෑම විෂයක් මෙතන තියෙනවා. නාට්‍ය කලාවල් පිළිබඳ චිත්‍ර කර්ම පිළිබඳව මූර්ති කලාව පිළිබඳව ඒකයි 64ක් විශේෂ ධාරාව. අපි මූලික වශයෙන් අවුරුදු 3ක් ඒ භාෂා ශාස්ත්‍ර ආදිය ප්‍රගුණ කරලා තමන් විශේෂඥයෙක් වීමට කැමති නම් යම්කිසි විෂයකින් ඒක දැනුම් දීලා මහාචාර්යවරයා නම් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට ඒ අංශෙහි ඉගෙනීම කරන්න මම එහෙම මූලික අධ්‍යාපනය කළා පස් අවුරුද්දක්ම මම හොඳට අධ්‍යාපනය ලැබුවා සංගීත ශාස්ත්‍රය ගැන මගේ මගේ විශේෂඥ දෙවීම කියන සංගීතය. ඒකේ පරතරටම මම ගියා. සහජයෙන්ම මම බොහොම කැමති සංගීතයට. මේ දැන් මගේ මේ පසුම්බිය වුණත් වීණාවක් තියෙනව දැනුයි. ඒවා වාදනය කරගෙන මම අමුතු සතුට ජීවිතයක් ගත කරන කෙනෙක්. මම අධ්‍යාපනයේ නිම කරලා මීට මාස 4කට 5කට කලින් උක්කට්ටා නුවර ඉඳලා ශේතව්වේ නුවරට ආවා. ඒ ගියත් මේ සවැත් නුවර හරහාම තමයි. ඒ ගිහින් මගේ සංගීත සංදර්ශන කීපයක් සති දෙක තුනක් තුල මා මහජනයාට ඉදිරිපත් කළා. ශේතව් වෙනවර. ඒවා දැකලා ඒවා අහලා ලක්ෂ ගණනින් සෙනග එකතු වුණා. මට තෑගේ භෝග අපමණ ලැබුණා. වේදිකාවට තමන්ගේ කරේ කනේ ඇඟේ තිබෙන වස්ත්‍රයේ ආභරණ ගලෝල විෂිකරන්න පටන් ගත්ත මිනිස්සු සතුට වැඩිකමට මම ඒවා ඒ ඒ අයට ආපසු දීලා ඒ මගේ සංගීත මාලාව නිමුණායින් පස්සේ දර්ශන මාලාව අර ලැබිච්ච මහා මුදල් විශාල තොගයක් ඒවත් නැති බැරි අයටත් බෙදා දීලා මගේ දුප්පත් ඥාති ඉන්නවනම් ඒ අයටත් හොයලා බලලා දීලා ඉන්න අයටත් දීලා මා ළඟ මේ පසුම්බියේ තියෙනවා විශාල පසුම්බි තුනක් මුදල්. එයින් එකක් තමයි ගුරු පූජාව. මේ දරුවන්ටත් හොඳ පාඩමක් මේ කාර්යය. අපේ චරිතක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉගෙන කියා ගත්තයින් පස්සේ ඒ ලැබූ ශාස්ත්‍රයේ ලැබෙන පළවෙනි ආදායම නෑ අපේ ප්‍රයෝජනෙට ගන්න. අපි ඒක ගුරු පූජාවක්. ඒකයි අපේ ශිරිත. හැබැයි ඒ සිරිත අදත් තියෙනවා රැකී ආරක්ෂා කළාම පළමුවෙන් එයින් යම් කිසි මුදලක් හරි සීමිත මුදලක් හරි වෙන් කරලා පිනක් දහමක් යුතුයකමක් මව් දෙමව්පියන්ට සැලකීමක් කරනවා. ඒක තමයි ඔය කිව්වේ. ඒ ලැබෙච්ච පළවෙනි ආදායම අපේ පරිභෝජනයේට ගන්නෙ නෑ. ඒවා අපි ගුරු පූජාවට ගන්නවා. එයින් තියනවා මෙතන විශාල මුදලක් කහවන දහස් ගණනක් ඒ පොක්කර සාති ගුරුතුමාට පරිත්‍යාග කරන්න කෙලෙහි ගුණයක් වශයෙන් ඊළඟට තව පසුම්බියක් තියෙනවා ඒ පසුම්බිය තියෙන්නේ මම මේ මග යන එනකොට මාර්ගෝපකරණ වලට අයිති මුදල් තානායම් වල නවතින්න ඕන පාගමනේ යන්න ඕනේ පාගමනේ යන්න බැරි තැන් වල අශ්වයන් ඇතුම් පිට යන්න ඕනේ ඒ වාට යමක් කුලියක් ගෙවන්න ඕනේ. මේ යනකොට යමෙක් අතපෑවොත් උදව්වක් කරන්න කියලා දෙන්න මුදලක් තියෙන්න ඕනේ. අන්න ඒවත් අපේ ශිරිත. ඒ නිසා තව මුදලක් තියෙනවා ඒ තියෙන මාර්ගෝපකරණ වලටයි. යන්නත් ගිහින් ආපහු එන්නත්. තව පසුම්බියක් තියෙනවා ඒකත් අපේ යුතුයකමක්. දැන් මම ඉගෙනීම නිම කළා අවුරුදු 7ක් 8ක් එකට ඉගෙන ගත්තා. ඒව නිම කළා ඒ ලැබුණු ආදායමෙන් පළවෙනි කොටසෙන් තුන්වෙනි මේ කොටස මගේ ආචාර්ය මණ්ඩලයට මම සංග්‍රහයක් කරන්න මගේ සරසවියේ ශිෂ්‍යයන්ට මම සංග්‍රහයක් කරන්න අර ඉතිරි මුදල් පසුම්බේ තියෙන එකට මම දැන් ගියාට පස්සේ මට ලැබිච්ච මේ මුදලින් ඒ මගේ සහෝදර ශිෂ්‍යයින්ට යම්කිසි කෑමක් දීලා සංග්‍රහයක් කරන්න ඕනේ. ගුරුවරුන්ටත් ආචාර්යවරුන්ටත් වෙනම සංග්‍රහයක් කරන්න ඔය තමයි මේ මුදල් පසුම්බි තුනක්. ඒ අරගෙන මම දැන් ගිහින් ඒ කටයුතු කරලා මං ආපහු යනවා සේතව්වේ නුවරට. තව මාසයක් අමාරක් ගියාට පස්සේ ඒ ගිහින් මම ඔබ වහන්සේ දකින්න දෙනවා. ඔබ වහන්සේගේ දේශනාවට මම බොහෝම පැහැදුනා. මගේ හිතට බොහෝම කාවැදුනා. දැන් මට තේරෙනවා ඔබ වහන්සේ කවුද? සුද්ධෝදන මහරජුරුවන්ගේ පුත්‍රයාය කියන ආරංචිය අපට ලැබිලා තිබුණා. රජකම අතහැර දාලා මේ වගේ කෙනෙක් ඉන්නවයි කියලා නමුත් දැකලා කතා බස් කළ තොරතුරක් දැනගෙන නොවේ මම කලින් හිටියේ. දැන් මං දැනගත්ත ඒ උත්තරය තමයි ඔබ වහන්සේ. මං ඔබ වහන්සේ දකින්න දෙනවා. මට දැන් එක ඉල්ලීමක් තියෙනවා කරන්න. මම සංගීතඥයෙක්. ඒ නිසා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ කවුද කියන බව බුදු කෙනෙක් කියන්නේ කවර කෙනෙකුටද මම සම්මා සම්බුද්ධය කියන බව පැහැදිලි කරමින් ඔබ වහන්සේ මට කරුණු ටිකක් පැහැදිලි කළා. මට ලොකු උපකාරයක් දීර්ඝ ගමනක් මම මේ යන්නේ. ඒ නිසා මට බැරිද ඒක ගීතස්වරයෙන් ගීතිකාවක් හැටියට මට නංගලා දෙන්න බැරිද නංගවල. එතකොට ඒ බුදුහාඳුරුව ගැන ඔබ වහන්සේ කියා දෙන ගීතිකාව ගයමින් මට ඉදිරි දුර ප්‍රමාණය යන්න පුළුවන්. තවත් රාත්‍රියක් අමාරක් නවතින්නත් තියෙනවා මග. දිග ගමනක්. ඒකයි මම මේ විශේෂ ඉල්ලීමක්. ඉතින්දි බුදුහාඳුරුව මතක් කළා එහෙමනම් මේ මානවකතුමනි සතහන් කරගන්නදී කිව්වා අනේ අර පසුම්බියෙන් පුස්කොලයක් ගත්තා එතනම ඉඳගෙන තමන්ගේ කලව උඩ කකුල උඩම අර පුස්කොලේ තියාගෙන ලියාගත්තා. එහෙනම් ලියාගන්නේ කියලා මතක් කළා. දැන් ඉතින් ওই ළමයි මාත් එක්ක කියන්න මොකද්ද ලියා දුන්නු ගාථාව බුදුහාමුදුරු කියන්න කවුරුත් අප කියමු. යෝ වදතං පවරෝ මනෝ ජේසු සත්‍ය මොනි භගවා සත්‍ය පිච්චෝ පාරගතෝ බලවිරිය තං සුගතං සරණක්තරෝපේමි ඔන්න බලන්න ඔය බුදුහාමුදුරෝ කියා දුණු ගීතේ ලියාගත්තා අභිකන්තං භෝ ගෝතම අභිකන්තං භෝ ගෝතම අනේ ගෞතමයන් වහන්සේ මම නම් පුදුම සතුටටපත් වුණා මම හිතාගෙන හිටියේ නෑ මෙච්චර සංකර ඔබ වහන්සේ මෙබඳු ඊ타මත්ම වැදගත් ගීතයක් මට වහාම කියයි කියලා. දැන් මට තේරෙනවා මා පරතරට ගිය කෙනෙක් උක්කට්ටානුවර මහා සරසවි සංගීතය ගැන. දැන් මට තේරෙනවා මට වඩා සියක් ගුණයක් සංගීතයේ පිළිබඳව ගැඹුරු දැනුමක් ඇති කෙනෙක්ය ඔබ වහන්සේ කියන බව. බොහොමත්ම සන්තෝෂයි ස්වාමීනි අර ධර්මයේ ගැනත් මට මේ වගේම බැරිද ගීතයක් කියන්න. ඒකත් සටහන් කරගෙන මට යන ගමන් කිය කියා යන්න පුළුවන්. එතෙන්දි බුදුහාඳුරුව මතක් කළා දැන් අපි කියමු රාග විරාග මානේජ මාසෝකං ධම්මමසංඛතු මප්පටි කුලං මధుරමේ මං පහු නං සෝවේ භාත්තං ධම්මමේ මං සාරු නාන්ත නෝතේනි බලන්න තමත් සතුටට මේ තරුණයාපත් වුණා පත්ලා කියනවා අනේ ස්වාමීනි අර සංඝයා වහන්සේ පිළිබඳවත් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස පිළිබඳවත් මට ඔය කියපු කාරණා ටික කැටිකොට බැරිද මේ වගේම ගීතයක් කියා දෙන්න. හොඳයි සටහන් කරගන්නේ කිව්වා බුදුහාමුදුරුව වදාරනවා. යත්ථච දින්න මහම්පල මාහෝ චතුසුසුගේසු පුරිස යෝගේසු අත්තච්ච පුංගල ධම්මදසාතේ සංඝමී මංසං නත්තමෝතේමි බලන්න බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කවුරුද කියලා ඊට කැටියෙන් පෙන්නලා උන්වහන්සේලා තුනුරුවන්ට වන්දනා කිරීම ගැනයි එතන සඳහන් වන්නේ. මේ තරුණයා බොහෝම සන්තෝෂ වුණා. සතුටු වෙලා බුදුහාඳුරුවන්ට වැඳලා මං උක්කට්ටානුවරට ගිහින් මගේ ඒ ගුරු ගෞරවේ දක්වලා ආපසු සේතව්වේ නුවරට ගිහින් නොවරදවාම බුදුහාමුදුරන් වහන්සේ මං එනවා ඔබ වහන්සේ හොයාගෙන ඉදිරියට මම කැමැති ඔබ වහන්සේ දිගටම ඇසුරු කරන්න. එහෙම කියලා මේ තරුණයා බොහෝම ගෞරවාකාරයෙන් බුදුහාමුදුරන්ට පිටුපාන්නෙත් නැතුව පස්සෙන් පස්සට ගිහින් ඊළඟට අර තලප්පාවත් තලඳගෙන උරමාවත් අරගෙන වතුර සෙම්බුවත් තරම් අර කෙවිතක් අරගෙන ලීසරෙප්පු දෙකක් පාරට ගිහිනු විදාගත්තා. ගුරු පාරට යනකම් නිකන් ගිහින් දාගෙන පාරටත් ගිහින් බුදුහාමුදුරට වැඳලා මේ තරුණයා පිටත් වෙලා ගියා. බුදුහාමුදුරුව බැලුව දැන් ඉතින් ඇති. මට බැරි මේ තරුණයා මරණයෙන් වළක්වන්නයි. දැන් ඊළඟට තරුණයාට යහපත් වන පිළිවෙතකට මම යොමු කළා. වහන්සේ සැනකින් එතනින් අතුරුදහන් වුණා දැන් ජේතවනාරාමයේ. අර තරුණයා ගියා. ඒ ගිහින් දවල් තැනක කඳ බණ්ඩියක නැවතිලා කෑම කාලා හවස යනකොට එදා රෑ නැවතිය යුතු තානායමට තිබෙන නගරයට යන්න ටිකක් දුරයි වෙලා මදි වුණා ඔහු ටිකක් වේගෙන් ගමන් කළා රෑ වේගෙන යනවා අනේ ඒ වේලාවේ එක්තරා තැනක සංගවිලා හිටිය හොරු පෙරිසා විෂපෙවූ ඊතලයකින් මේ මානවකයාට විද්‍යා ශනකින් ජීවිතක්ෂයටපත් වුණා. ඒ මැරෙන වෙලාවේ කටේ තිබුණේ යෝවද තම්පව රෝමනු ජේසු ශක්‍ය මුනි භගවාපත කිච්චු. තුනුරුවන් ගැන කිය කියා ඔහු වීණාව වාදනය කරගෙන ගියේ. අර ඊතල පාරින් මරණයටපත් වුණා. කායස්ස ભેදා පරං මරණා සග්ගං ලෝකං උපපජ්ජති සැනකින් දරුවෙනි මේ තරුණයා චාතුරු මහා රාජික දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක්ව පහළ වුණා. බැලුව කොහෙන් ඉඳලාද මං මෙතෙන්ට ආවේ? දැක්කා අනේ බුදුහාඳුරෝ කරපු උදව්. එතකොටයි මේ මානවකයා දැන් ළමයි දන්නවා නම කවුද? චත්ත මානවකතුමා ගැනයි මේ කිව්වේ. චත්ත මානවක නමින් මේ හිටිය තරුණයා මරණයටපත් වුණා චත්ත නමින්ම දිව්‍ය පුත්‍රයෙක්. දිවසින් ඔහුත් බැලුවා. එතකොටයි දැනගත්තේ මට මාරකයක් තිබිලා තියෙනවා ඊයේ දවසේ. මාව බේරා ගන්න බුදුහාමුදුරුව දිවසින් දැකලා විපරම් කළා තිබෙනවා. මගේ මරණේ වළක්වා ගන්න බැරි මරණයක්. ඒ වුණත් වෙන අයුරකින් හෝ වේවා. මට උපකාරයක් විය යුතුයි, කළ යුතුයි. ඒ අදහසින් තමයි බුදුහාඳුරු මහමග මාව හමු වෙන විදියට රැකගෙන වැඩ ඉඳලා තියෙන්නේ. අනේ ඒ බුදුහාඳුරු කොච්චර ශ්‍රේෂ්ඨ උත්මේද. මට වෙන විපත පිළිබඳව යන්තමින්වත් ඉඟියක් කළේ නැහැ. එහෙම කළා නම් මම මීට වඩා වෙනස් වෙනවා. බයක් ඇති වෙනවා. උන්වහන්සේ ඒ කල යුතුය යුතුයකම කළා අද මං දිව්‍ය පුත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේ වෙතටම ගියා ආදාහණය කරන තැන විශාල පිරිසක් අර සරසවියේ ශිෂ්‍යෝත් එකතු වෙලා හිටියා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දකින්ද චත්ත දිව්‍ය පුත්‍රයා පැමිණිලා තිබෙනවා. තමන් කවුද කියන බව පැහැදිලි කරලා තිබෙනවා. ඒ වෙලාවේ අහපු බණහලා චත්ත දිව්‍ය පුත්‍රයා උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා. ධර්මනේ මේ කතාවෙන් අපි අදහස් කළේ මොකක්ද? මේ දන්න කතාවක්. ওই ගාථාවත් මේ ළමයි ඔක්කොම කටපාඩමින් කිව්වේ ඒකයි. බුදුහාමුදුරන්ගේ ගුණ කොයිතරම් වටිනවද කියන බව උලුප්පා පෙන්වන්ටයි මම ওই මතක් කළේ. කෙනෙකුට උපකාරයක් කරන්න බුදුහාමුදුරන් එතන බුදු ගුණය බෑ මට මරණයෙන් බේරන්න. වෙන අයුරකින් හෝ වේවා මං උපකාරයක් විය යුතුයි. අන්න උපකාරයක් කරපු හැටි. ඒක අපට ආදර්ශයක්. අර තරුණයා කියපු කතාව මට සමාවෙන්න ඕනේ. අපි කවදාක්වත් වැදගත් කෙනෙක් ළඟට ගිහින් ඔබ කවුද කියලා අහන්නේ නැහැ. බලන්න. නමුත් මට අහන්න උනා. ඔබතුමා කවුද කියලා මෙතන දැනගන්න වෙන කෙනෙක් නොහිටිය බැවිද? ඒකට සමාව අරගෙන තමයි Taman කවුද කියලා පැහැදිලි කළේ. ඔන්න ඔය වගේ වැදගත් ඉගෙන ගත යුතු සිරිත් විරිත් ඔය කතාවක් තුළින් බොහෝම වටින විදිහට උලුප්පලා පැරණි පොතපතේ දක්වලා තිබෙනවා. ඊළඟට තව වචනයක් කිය යුතුයි. දැන් මේ චත්ත මානවක කත්ගාථාව අපේ පාසල් වල භාවිතා වෙනවා. දහම් පාසල් වල සිංහල පාසල් වල පාසල ඉවර වෙනකොට අපිත් කුංචි කාලේ ඉස්කෝලේ යනකොට අන්තිමට යෝවද තම්පව රෝමනු ජේසු ශක්‍ය මුනි භගවා පත කිච්චෝ ඔය ගාථා තුන තමයි ළමයි බොහොම ලස්සනට කියලා යන්නේ. ඒක කවුද නියම කරලා තියෙන්නේ? දරුවනේ ඒක නියම කරලා තියෙන්නේ ආනන්ද විද්‍යාලයේ ආරම්භ කරන දවසේ. වැදගත් පාදිලි කෙනෙක් ප්‍රධානත්වයේ දරලා තියෙනවා. ඒ ආගමට අයිති එක්කෙනා මේ විද්‍යාලයේ ඔය කොළඹ ආනන්ද විද්‍යාලයේ පටන් ගන්න වෙලාවේදී එතුමා තමයි මේ දරුවෝ දැනගන්නත් ඕනේ මේ ලේඩි ලේඩ් බීටර් පියතුමා ඉංග්‍රීසි ජාතිකය එතුමා තමයි මේ ආනන්ද විද්‍යාලයේ පළවෙනි විද්‍යාලයාධිපති. ළමයි ගන්න කතා කරනකොට ළමයි තෝරන වෙලාවේ එතුමා ළමයි කීප දෙනෙක් ඇවිදින් තියෙනවා. ඉස්සෙල්ලාම ඇවිදින් තියෙන්නේ 6 අවුරුද්දක් වයස ඇති ජිනරාජ දාස කියලා පුංචි පිරිමි ළමයෙක්. බොහොම වර්ණවත් පැහැපත් ළමයෙක්. මේ ලේඩි බීටර් කියන පියතුමා ෆිලොසොෆිකල් සොසයිටි එකේ කෙනෙක්. පරම විඥානාර්ථ ධර්මයේ අනුගමනය කරන කෙනෙක්. ධානයක් තිබිච්ච කෙනෙක්. ක්‍රිස්තියානි වුණාට ඒක නිකායක් තියෙනවා නිදහස් ෆ්‍රේම් මේ නිදහස් මතධාරීන්ගේ සංගමය කියලා. ඒක කෙනෙක් එතුමා හිත දියුණු කරලා මේ දරුවා දැක්ක හැටියේම ලේඩි බීටර් පියතුමාට ලේඩ් බීටර් පියතුමාට ලොකු සෙනෙහසක් ඇති වුණා. නිකන් සසර බැඳීමක් වගේ. එතුමාට පෙර ආත්ම බලන්න පුළුවන් තව කෙනෙකුගේ බලන්නත් පුළුවන්. මේ පියතුමා වහාම හිත ඒ අරමුණට අරගෙන බැලුව මේ දරුවා කවුද? බලනකොට දැක්කා ඊට ඉස්සෙල්ල ආත්මෙකදී මේ ජිනරාජ දාස කියන කුඩා දරුවයි මේ පියතුමයි එක පවුලක දරුවෝ දෙන්නේ ඇමරිකාවේ. ඊට පස්සේ බැලුවා කොහෙද කියලා. බලනකොට එතුමා දැක්කා බුදුහාමුදුරුව දැකලා අර ගාථා තුන ලබාගත් චත්ත මානවකයා තමයි මේ. දැනගෙන කිව්වා මේ මේ චත්ත මානවකයයි කියලා. ඒ පාර බොහෝම සන්තෝෂෙන් උගන්වලා මේ දරුවා එංගලන්තයටත් එක්කගෙන ගියා ජින රාජදාස දරුවා. අවුරුදු 14 වෙනකොට ඉගෙනගෙන මහා පඬිවරයෙක් වුණා. දඹදිව පස්සේ මේක දැකලා අපේ ආනන්ද මෛත්‍රී නායක ආරෝත් බොහෝම හිත දියුණු කරපු පැවිදි උත්තමයෙක්. උන්වහන්සේට මේ ආරංචිය ලැබිලා උන්වහන්සේත් ආනන්දේ ඉගෙනනවා දිනරාජ දාස දරුවා ගැන මේ ලේ බීටර් පියතුමා කියපු කරුණ. කොයන්ද කල්පනා කරලා දිනරාජ දාස උන්නෑ ගැන දැන් ගිහින් තියෙනවා තැනකට ශාස්ත්‍රයක් අහන්න. පෙර ආත්ම කියන පෙර ආත්ම කියන තැනකට උන්වහන්සේ ගිහින් තියෙනවා දැනගෙන බලන්න. බ්‍රාහ්මණ පඬිවරයෙක් වෙත. ඒ බ්‍රාහ්මණ පඬිවරයා ගුරු වාලියා කියන පඬිවරයා. මදුරාශියේ ගුරු වාලියා කියන බ්‍රාහ්මණ පඬිවරයා ගාවට ගිහින් මේ ගැන අහන මේ දින රාජ දාශ කවුද? කියලා අහනකොටම ආනන්ද මෛත්‍රී නායකහරුන්ට කිව්වලු මේ තමයි අර චත්තමානෝ කියලා. චත්ත මානවකයා මේ තමයි. පස්සේ මෙතුමාත් මහ පඬිවරයෙක් වුණා ගිනරාජ දාසතුමා. එතුමා හම්බෙලා ඒ කාලේ කතා බස් කරන උන්වහන්සේ අඳුරනවා ඇහැව්වා ඔබද අර චත්ත මානවක කියන්නේ. ගිනරාජ දාසතුමා තාපස ජීවිතයක් ගත කරන බොහොම උස උසස් ගුණ ඇති කෙනෙක්. එතුමා කිව්වලු වෙන්න පුළුවන් කියලා. කෙලින් කියලා නෑ වෙන්න පුළුවන් කියලා සිනහමසු මොහොනින් කියලා තියෙනවා. ගිහින් තියෙන්නේ මුන්වහන්සේ නිල්වක්කේ සෝමානන්ද නායක හාමුදුරුවොත් එක්කයි අර ගුරු ආලියා කියන පඬිවරයා වෙතට ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ ගිහින් තියෙන්නේ. එතනින් දැනගත්තා. ඊට පස්සේ අපේ පියද ඊට පස්සේ කියලා තියෙනවා මම මෙතනින් අභාවයට ගියාවින් පස්සේ අර ගුරු ආලියා තුමා කියලා තියෙනවා. මේ ජිනරාජ දාස මෙතනින් පස්සේ මේ දඹදිවම දඹදිවෙන් යුත වෙලා බ්‍රසීලයේහි උත්පත්තියක් ලබනවා. ඒ කාරණේ කියලා කියනවා. ජිනරාජ දාසගෙන් මේ ආනකොට එයත් පෙර ආත්ම දකින්න පුළුවන් නුවණ දිනු කරපු කෙනෙක්. ඔහු කියලා කියනවා බ්‍රසීලයේ තමයි මං ඊළඟට උපදින්නේ මං අන්න උපදින තැන දැන් බෝධියක් හිටවල තියෙනවා කියලා. මම ගිහින් බෝධියක් හිටවලා ආවා ඊළඟ ආත්මේ මම එතනයි තාපසයෙක් වදින් ගත කරන්නේ බ්‍රසීල්. අපේ පියදස්සි නායක හාරෝ ධර්මදූත චාරිකාවේ නිතර යන්නේන කෙනෙක්. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ ගැන බලන්නත් එක්ක මම බ්‍රසීලයට ගිය වෙලාවේ ඔය කියන තැනට ගියා. විශාල භෝගහක් තියෙනවා. මහා ලස්සන මන්දිරයක් තියෙනවා. තාපස මන්දිරයක්. මහා වර්ණවත් තාපස කෙනෙක් එතන හිටියයි කියන බව දැනගන්න ලැබුණායි දැන් ජීවතුන් අතර නැත කියලා. බලන්න ඔය මා මතක් කළේ පොඩි විස්තරයක් හිතන්න. මේ දේශනාව අහන තව බොහෝ දෙනා ඉන්න පුළුවන්. මේ ගැන හිතන්න විමසන්න පුළුවන්. ඔය ආනන්ද මෛත්‍රී නායක හාරු හොයාගත්ත තොරතුරු ටික. මොකද මේක මෙතෙන්දි මට කියන්න ඕන කලේ මේ චත්ත මානවක තුමාට බුදුහාඳුරුව වදාළ ওই ગાථා තුන අපේ පාෂල් භාවිතයට ආවේ මොන කරුණක් නිසාද? ඒ ගැනයි මම හෙව්වේ. එතකොට තමයි මේ විස්තරය ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුව කියපු විස්තරය දැනගන්න ලැබුණා. අන්න ඒ නිසා පින්වත්නි මේ ලෝකේ මහ විවිධයි විෂමයි. විවිධාකාර වෙනස්කම් ලෝකේ තියෙනවා. හිත දියුණු කිරීමෙන් ලැබිය හැකි තත්වයන් ඔයින් පැහැදිලිව පේනවා. දැන් ওই කාරණා ටික පිළිබඳව සාරාංශයක් නැවත ඉදිරිපත් කරන්න ඉඩ කඩ මදි කවුරුත් මේ ගාථාවත් මේ දේශනාවත් මේ ඓතිහාසික ප්‍රවෘත්තියක් මං සැකෙමින් මතක් කළේ කවුරුත් ඒව ගැන අහලා කියලා දැනගෙන විමසලා ලෝකයේ එක ආකාරයක්ම නොවේ කියලා කලකිරින් නැතුව ලෝකයේ විවිධ ආකාර ගුණවතුන් නැනවතුන් බුද්ධිමතුන් සංගවණු බොහෝම උදාර ගුණ තියෙනවයි කියන බව අපේ දරුවෝත් කල්පනාවට ගන්න අද රටේ ලෝකෙ සිදුවෙන දේවල් දැකලා බොහෝ විට අපි කලකිරෙනවා. එහෙමත් හොඳ නෑ මේ ලෝකෙ කියන්නේ ඕකයි. ඒ අනුව කල්පනා කරලා අද මේ පුර පසළොස්වක් බොහෝ දවසේ පැයකට කිට්ටු වේලාවක් ධර්ම ශ්‍රවණය කළා අපේ මොල්ලිගොඩ මේ පුරාණ පිරිවෙන් භූමියේහි අපි මේ පින්කම අද සිද්ධ කරගත්තේ මා ඒ පිළිබඳව මුලින් මතක් කළා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදේ මහ පිරිවිනේ පැවැත්වූ පින්කමක් ඒ ආදිකතරුන් වහන්සේලා සිහිපත් කිරීමටයි සිදු කරගත් දැන් මේ ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය බලයෙන් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටත් අපටත් දෙව් මිනිස්සපත් කෙලවර අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ඉත්තවතාච අම්මේ සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා අද දායකත්වයේ පින්වත්නි අද මේ පින්කමේ දායකත්වයේ නායක සභාවේ ගරු උපසභාපති සරත් වීරද සිල්වා මහත්මාණන් ඇතුළු පවුලේ පින්වත් පිරිස පරලෝෂපත් ඉන්ද්‍රදාසද සිල්වා පියාණන්ට සහ සොයුරු ඒ සෝමචන්ද්‍ර සිල්වා මහතාටත් දීපා සුභාෂිනී මහත්මියගේ පරලෝෂපත් එම් පියසේනද සිල්වා පියාණන් සහ එම් කුසුමලතා සිල්වා මෑණියන්ටත් පින් පිනිස සිද්ධ කරලා තිබෙනවා KADK විජේනායක මහත්මියගේ පරලෝසපත් දෙමව්පියන් සහ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස එසේම හිම හිමන්දි සන්තනිමා වාහල තන්ත්‍රයේ දියණිය විසින් තමන් ඇතුළු පවුලේ සැමට සෙත්පතා මේ පින්කමේ දායකත්වයක් දරනවා ඊළඟට කුඩා වස්කඩුව විසූ මේට වසර 16කට පෙර පරලෝසපත් තුඩු වගේ රත්නපාල මහතාට පින් පිණිස දායකත්වයේ දරන්නේ භාර්යාව ඇතුළු දරුවන් විසින්. මේ කියන ඥාතීන්ට පින් පිණිස මේ පින්කමේ දායකත්වයේ දරනවා පංචවි සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ධර්මයට හිත යොමු කිරීම නිසා භාවනාමේ පිනකුත් ලැබෙනවා. මේ සකල විද පුණ්‍ය බලයෙන් ඔය දායකත්වයේ දරූ පින්වතුන්ගේ මියගිය ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වතුන්ගේ මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මේ අපි සෑම දෙනාටත් සසර දුකින් ඈතර වීමට මේ ධර්ම ශ්‍රවණමය පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. අද ඉකිලිපුර පසළ සප්පහෝදා වාද්‍යව මොල්ලිගොඩ ප්‍රවචනෝදේ මහා පිරිවෙන් විහාරස්ථානයේ සිට සන්ධ්‍යා භාග්‍ය විසුරහන් ලැබූ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති විනයාචාර්ය ත්‍රිපිටක විශාරද අග්ගමහා පඬිත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය කොටුකොඩ ධම්මාවාච අනුනායක ස්වාමීන් වහන්සේ අපි නැවත හමුවන්නේ හවසායේ 30ට බෝධි පූජාවෙන් බෝධි පූජාව මෙහෙම ලබන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාම පිරිවෙනේ පරිවිනාධිපති පූජ්‍යපාද තන්තිර මුල්ලේ සරණ ස්වාමීන් වහන්සේ. නැවත අපි හමු වෙන තෙක් ඔබ සැමටම තෙරුවන් සරණ පතමින් මයික්‍රොෆෝනේ සම්බන්ධතාවය ඉදිරියේ නිවේදකට. තෙරුවන් සරණයි. Thank you.